පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නිවිකල නිවිතරණ වනාන්තරයේදී යෝගාවචරිතක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. Thank you. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සක්ඛෝ මුජෝචසෝ ජෝචසුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුභරෝචේ අප්පකිච්ඡෝ ච සල්ලෝක වුත්ති සන්තේන්ද්‍රියෝ ච නිපපෝචේ අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේය කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුං තී මූලාසනස්ත දුරු ස්වාමීන් වහන්සේ ප්‍රධාන යෝගාවචර මහා සංඝරත්න අවසරයි අපි මේවාසික උපාසක මහත්තුන් ඉදිරිපත් කරගෙන සෑම සාත්පතික දවසකට සතිපතා පවත්වාගෙන ලබන ධර්මදේශනා වාරයටයි මේ රැස්ුනේ. මේ පසුගිය දවස් කීපයක නැත්නම් පසුගිය වාර කීපයේම දේශනා මාලාවක් වශයෙන් අපි ඉක්ලින් තියාගෙන කටයුතු කරන්නේ බොහොම බෞද්ධය ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච කර්ණීය මෙත්ත සූත්‍රය. ඒනොත් ඒ මුලින් සඳහන් කෙරෙන යෝගාවචර ගති නැත්නම් යෝගාවචර ගුණාංග කීපය තමයි අපි එකින් එක එකින් එක ශක්ති ප්‍රමාණයෙන් විස්තර කරන්න යෙදුනේ. ඉතින් මේක කර්ණිමෙත් සූත්‍රය පිළිබඳව අර්ථකථනය දක්වන අත්ංගේ අදහස් මති දෙකක් කියන බව අපි සඳහන් කරා. එකක් තමයි මේ ಗುಣ 14 සමහර වෙලාවට 15ක් වශයෙන් කඩලා පෙන්නනවා. මේක රහතන් වහන්සේගේ ගුණයක් විදිහට කරණීය මත්ත කුසලය අත්ත කුසලයේ කරන්නා වූ විසින් නැත්නම් අත්ත කුසලයේ සම්පූර්ණ කරන් ලද්ද වූ විසින් ලද්ද වූට තියෙන ගුණ 14ක් කියලා කියන්නේ. හතර හතන් වහන්සේගේ ගුණ 14ක් කියලා. නමුත් මේක ඊටම ප්‍රායෝගික පැත්තට සාන්දෘෂ්ටිකවාදී අදහස් ඇතිවට සඳහන් කරනවා මේ ගුණ 14 රහත් වෙන්න බලාපොරොත්තු වෙන අය වැඩි යුතුයි කියලා. ඒකටයි මේ රහත් ගුණ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් මේකම සමහර ප්‍රශ්නයක් කරගන්නවා. මේක රහතන් රහත් වුණාට පස්සේ ලැබෙන ගුණද එනතර රහත් වෙන්න කල් තියාම අපි අගයක් ආඩම්බරයක් ඇති කරගෙන ඇද හිල්ලේ රැකී යුතු ගුණද කියලා. බලනකොට මේ ගුණ 14 ඉච්චරම සද්ද බල ලෝකෝත්තර බවක් පෙන්වන්නේ නැහැ. ඒක පෙන්වන්නේ ලෞකික ස්වභාව. නමුත් ඒකේ ලෝකෝත්තර සුවඳ එහෙම නැත්නම් ලෝකෝත්තර ඒ අමා රසය මේ සෑම ගුණයකම තියෙනවා. ඒ නිසා ඒක මේ ලෝකෝත්තර తত্ত্বය ලෞකික හිතට මිනිස්ය අතරට ගිනල්ලා සම්බන්ධ කරන ඒ දණ්ඩ පාලමක් වාගේ. ඒ අනුව අපි මේ සක්කෝ උජුච සූජුච කියන ගුණ මුදු අනතිමානී ගුණ අපි සාකච්ඡා කරා. අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ සන්තුෂ්ක කියන ගුණය. සන්තුෂ්ක කියලා කියන්නේ සතුටු සිත් ඇත්තක්. සන්තුෂ්ත සිත් ඇත්තක්. නැත්නම් සම්පත්‍ති කර තාත්වක තියෙන පවතින කෙනා කියන අදහසයි. ඉතින් මේක අර කලින් කියපු තාලෙට ලෞකික වූ එහෙම නැත්නම් සුතඥ වූ සියලු දෙනාම අවිවාදින් පිළිගන්නවා මේ සන්තුෂ්ක කර తত্ত্বය නැත්නම් සන්තුෂ්කෝ කියන නාමයට රහතන් වහන්සේ ඒකාන්තම ගැලපෙනවා මොකද සියලුම සැප දුක් ගෙවම් කරලා ලැබිය යුතු නිෂ්ඨාවට විමුක්තියටපත් වෙච්ච නිසා. නමුත් ඒ සඳහා කටයුතු කරන යෝගාවචරයාට නැත්තම් සංසාර දුක දැකලා ඒ සංසාර දුකින් ඉක්මවීම පිණිස කටයුතු කරන භික්ෂුන් වහන්සේට කොයිතරම් දුරට මේ සන්තුෂ්ක කියන ගුණය ගැලපෙනවද කියන එක අනිත්‍යම විවිධ පංචමත අතර එක එකන වශයෙන් ඇති. මේ අත්කලමතාන යෝගයේට වැඩි බර ඇති සමහර චරිත ඒ සන්තුෂ්ක ගුණයට ඉතාමත් අප්‍රියමනාපකමක් පෙන්වනවා. වෙන කෙනෙක් සන්තෝෂෙන් ඉන්නවත් දැක ගන්න බැරි තරම් මේ ශාසනයක් නම් ආධ්‍යාත්මික දෙයක් නම් ආගමික දෙයක් නම් ඉතාමත් සීරුවෙන් සිට සන්තුෂ්ක ගුණේ අනිත් පැත්තම මතු කරගනිමින් යා යුතුයි කියලා එකාන්තයක්. යෝගාවචරයෙන් අතරමයි මේ. යෝගාවචර කම නැති සන්තුෂ්ක ගුණ මේ ගුණය නැති දුකම දකින්න මානසික රෝගී જાතියක් ඉන්නවා මේ දුක පීඩාවම ඇති කර ගැනීමෙන් හෝ ඇති කර දෙමින් ජීවිතේ පවත්වන මානසික රෝගයක් තියෙනවා ඒක යෝග ජීවිතේ නෙවෙයි ඒක සාමාන්‍ය පරිබාහිර දෙයක් නමුත් යෝගාවචරයක් වශයෙන් වුණත් මේ අත්ති කිලමතාණු පැත්තට ආත්මය ක්‍රමතය කරන තමන්ගේ ආත්මය ක්ලාන්ත කරවන දුක් වෙන පැත්ත අගය කරන මානසිකත්වයක් ඇති කෙනාට මේ සන්තුෂ්ක කියන ගුණය පේන වැරදිලක් විදියට. ඒක අපත්‍ය ආහාරයක් වගේ gadu ගැනෙනවා දකින්නකොට. සතුටෙන් ඉන්නත් බෑ සතුටෙන් ආවොත් සතුටක් ආවොත් ඒ පුද්ගලයා හරියට කුලප්පු වෙනවා. ඒ වගේම තව කෙනෙක් මේ භාවනා ජීවිතේ යනවා සාර්ථකව ගමන් කරන මේ මනුස්සයා hina වෙලා කතා කරලා ඉන්නවයි කිව්වොත් ඒක දරන්නත් ඒක සම්පූර්ණ නොවිය යුක්තක් විදිහට සලකන ගතියක් තියෙනවා. අන්ත අත්තිලමතාන යෝගයට බර යෝගාවචරය දැක්කොත් ඊයත් කැමති නැහැ දුෂ්කර ක්‍රියාවලට. ඊයත් කැමති නැහැ දුතාංගවලට. නැත්නම් හැම වෙලාවෙම කැමති තාමත් පහසු මිහිරි භාවනාවේ සුභ පැත්ත සුඛ පැත්ත බලාගෙන එයත්න්ට ඒ අත්කලමතාන යෝග පැත්තට බර මානසිකත්වයක් ඇති කෙනාට අර ඊටාම ශරීරයට දැඩි දුක් දෙන එහෙම නැත්නම් දැඩි ආයාස කර දේවල් දකින්නකොට පිළිකුල් කරනවා. ඔව් කැමති වෙන්නේ නිතරම සතුටින් හිනාවෙන් ගත කරන සහල ජීවිත ගත කරන මධ්‍යස්ථ සත්වයේ ඉක්මවපු සතුටු ගතියකට. ඒ නිසා බලනකොට යෝගාචර ජීවිතයේ මේ සන්තුෂ්ටිය සතුට සන්තුෂ්ටිකර භාවයේ කියන එක මත මති මතාන්තර තියෙනවා. මේ මති මතාන්තර වලදී ආරම්භක යෝගාචරය ගත්තොත් මේ සතිපත්තාන ඉස්සලාම ආහන සතිපත්තානට බැඳ ගන්නා වූ ආධුනික යෝගාවතරය මේ සද්ධා නැමැති ගුණය නිසා ඒ සියලුම දුක් ඉවසාදරා ගැනීමට අදහන සුළු ගතිය ඉස්සරහින් ධානය යනවා. කෙනෙකුට බලාපොරොත්තු වෙන්නේ නම් මම සතිපට්ඨානේ අහන්න ඉස්සර වඩා දැන් සීලයයි තියෙන්නේ ඒ සීලය දවසින් දවස ආදී සීලයක් වඩටපත් වෙනවා ඒ නිසා මට විඳට වඩා ආධ්‍යාත්මික සතුටක් ලැබිය යුතුයි උරුමයි කගේ සමාධිය ඥානතන් මොහොතේ පවතින නිසා සතුට මට එන්න ඕනේ මට සතුට සතුට උරුමයි ආදි වශයෙන් අර සද්ධාවෙන් නිතරම එන සෑම දුකක්ම විඳතරාගෙන සන්තුෂ්ටිය බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා සමහරට නොලැබෙන්නත් ඉඩ තියෙනවා විපස්සනා ඥාන පහළ වෙනකොට ඔය වගේම අදහස් පහළ වෙනවා මම ඉස්සර ගත කරපු ජීවිතේ වැඩිය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යම් කිසි පාදනමක තලයක දැන් ඉන්න නිසා සතුට ලැබිය යුතුයි කියලා වෙනවා නමුත් එහෙම වෙන්නේ නැහැ නමුත් ඒ ශ්‍රද්ධාව අධික කෙනාට නම් ඔක විඳ දරාගෙන යන්න පුළුවන්. නිසා ආධුනිකයාට උදාත් ශ්‍රද්ධාව අවශ්‍යයි. එයිනොත් සීලෙන් සමාධියෙන් යනවට වඩා විපස්සනා වෙදී ඒ ශ්‍රද්ධාව කැඩෙන, ශ්‍රද්ධාවට බාධා වෙන, දුක් දනවන විවිධාකාර සංසිද්ධි පාර වෙනවා. ඒ නිසා ඒවා ඉවසා දරාගෙන ඉදිරියට යන්න නම් ඒ සන්තුෂ්ත්‍ය බලාපොරොත්තු තරම් නොලැබෙන නිසා දුක්කම ගොජ තමයි මේ මතුවේ නිසා ලොකු ශ්‍රද්ධාවකින් ඕනේ ඉදිරියට යන්න. ඉතින් එහෙම ගිහිලා යම් කිසි අපි හිතමු මධ්‍යස්ථ ප්‍රමාණයට මේ විපස්සනා ඥාන දිනු කරගත්තට පස්සේ ඒ පුද්ගලයා තාම මේ විපස්සනා ගැන නොදන්න නිසා තමන් බලාපොරොත්තු වෙච්ච තරම් ඒ කියන විදිහේ සතුටක් ඒ කියන විදිහේ ලෞකික ආමිෂ සුඛයක් නොලැබිච්ච නිසා එවැනි කෙනෙක් තව කෙනෙකුට උපදෙස් දෙන්න හදනකොට හැම වෙලාවෙම ඒ Taman විඳපු අර ඇඹුල් රස Taman විඳපු මේ ආත්ම කමතේ කරන ගතිය උපදේශ වලට මිශ්‍ර කරලා තමයි ආධුනිකයන්ට දෙන්නේ. Taman නම් මේ මට්ටම දාන්නවා මුලදී බොහෝම දුක් විඳින්න වෙනවා ආදි වශයෙන් ඒ දුක පිළිබඳව නිතර මතක් කරලා දෙන ගතියක් තියෙනවා. නමුත් මේ පුද්ගලයා විපස්සනා ඥාන වල හුඟක් ඉහළට ගියොත් ඒ පුද්ගලයා දෙන උපදේශ වල ඔච්චරම දුක පිළිබඳව සඳහන් නොවෙන්න ඉඩ තියෙනවා. මොකද විපස්සනා භාවනා කෙලවරට යනකොට ওই දුක්ඛ ස්වභාව අයින් වෙලා එක්කෝ අදුක්ඛම සුඛ වේදනා නැත්තම් නිර්ආංශ සුඛය උදේට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ පුද්ගල උපදෙස් දෙන්න යනවත් අඩුයි කවුරු හරි ළඟට ආවොත් දින ගන්නවන්ට උනන්දු කරවන්නට සතුට කියන මූල ධර්මේ පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ආධුනිකයෙක්ගෙන් උපදේශනා උපදේශකත්ව මැද වයසේ විපස්සනා ඥාන කියන මධ්‍යස්ථ පුද්ගලයන් විපස්සනා උපදේශ කරතොත් අන්තිම ඉහළ කෙළවරට විපස්සනා කරපු කෙනෙක් උපදේශ කරතොත් සෝවාන් මාර්ගඵල සූත්‍රමේදී සකදාගාමි අනාගාමි අධියත් සම්මා සම්බුද්ධ කියන පිළිවෙලින් ඉහළට ගියොත් පොදුවේ දෙන උපදේශ වල ඒ සතුට මුසු කිරීම පිළිබඳව විවිධ රස කීටි අසන්න කාමසිපල්ලිකාණ යෝගයට බර කෙනෙක් වුණත් අත්තිකිලමතාණ යෝගයට බර කෙනෙක් වුණත් ඒ Taman දන්න දේ තමයි කියන්නේ ඒකෙන් තේරෙන්නේ ඒ පුද්ගලයා කොතනද මේ විපස්සනා වෙන්නේ කියලා. සර්වජන් වහන්සේගේ ගුණ නාමයක් අපි කතා කරනකොට නව අරාදී බුදුගුණ කියලා උන්වහන්සේට විශේෂ සුගත කියලා නමක් දීලා තියෙනවා. සුන්දර වූ ගමන් ඇත්තේ කියලා. මාන වෙලාවට එක මතක් කරනවා සුන්දර වචන ඇති උත්තරයන් වහන්සේ නමක් කියලා නාසයට ඕන නම් කටුක වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ තරම් කටුක වචනෙන් කිව්වත් වචන පණවිඩයක් එතන තියෙනවා. නැත්නම් හුඟක් හොඳ ප්‍රිය අල්ලාහ සල්ලාමෙන් කතා කරන්න පුළුවන්. ඒ වුණත් එහෙම කියන තරම් ಗುಣ කියනවා. නමුත් උන්වහන්සේ මේ ප්‍රිය භාවයේ සතුටු භාවයෙන් තමයි කතා කිරීම පාවිච්චි කරේ. නමුත් කිසිම ගුරුවරයෙක් කිසිම භාවනා මධ්‍යස්ථානයක් කිසිම සිව්පසදායකෙක් නැතුව විඳපු දුක් කන්දරාව දිහා බලනකොට ඇත්තටම බුදු වෙලා මේ දක්වන්නේ සුගත ගුණයට වැඩිය බෝධිසත්ව කාය සුගත ගුණය බොහොම හොඳයි කියලා හිතනවා. ඒ තරම්ම පේන තෙක් මානෙක කිසිම අධිචිත්ත ලක්ෂණයක් හෝ අධිප්‍රඥා ලක්ෂණයක් නැතුව ඒ කාගෙන ගිය යෑම ඒ බෝධිසත්ව අධිෂ්ඨානය ම පුදුමාකාර සුගත ගුණය. කවදාකවත් කහට ඔක්ක ගිහිලා චෝදනාවක් නැහැ. මට මේ දේ නෑ මේ දේ නොලැබුණා නැත්නම් මේ දේ දැකීමේ හිත වටගත්තා අසෝලාවන්ට මේව කරපු ගන්නේ කවදාවත් ඒ තරමටම සන්තුෂ්ට වුණේ තිබුණා බුදු වුණාට පස්සේ උන්වහන්සේ කොයි වෙලාවෙ දැක්කත් කවුරු දැක්කත් ඉතාමත්ම ප්‍රිය උපදන කාටත් මනාප දර්ශනයක් පාටපත් වෙච්ච බව net රෝග නැති කරන දර්ශනයක් පාටපත් වෙලා තියෙනවා හැබැයි කතා කරන්නේ දුක්ඛ සත්‍ය තමයි ඉස්තරායෙම තිබ්බ දුක්ඛ සත්‍ය තමයි. එන හැම ආගමකම වෙලඳ පොලේ අලවිල තිබිලා තිබු බඩු වගේ ඒ හැම දෙයක්ම හොඳ පැත්ත පෙන්වන්න උත්සාහ කරන්නේ. චරුවත්යන් වහන්සේ චතුරාර්ය සත්‍ය වශයෙන් ආර්ය සත්‍යයක් වශයෙන් පෙර නොදෙතු නොවිරු ආකාරයට දැකලා මේ දුක්ඛ සත්‍ය තමයි ඉස්සරහින් තිබෙන්නේ. ඒකත් ප්‍රකාශ කරන්නේ තාත්ත සතුටින්. සන්තෝෂේව පනීතෝච. නැත්තම් සන්තුෂ්ටෝ හෝති. හැම වෙලාවෙම සතුටින් ප්‍රකාශ කරන නිසා මේ සාසන බ්‍රහ්මචර්යාවේ කෙවල තමයි යෝගාවචර ජීවිතයේ නැත්නම් යෝගාවචර කෙලවර වෙන අරිහත් භාවයේ මේ සතුට කියන ගුණය නයිසර්ගයේම ඉබේම පාල වෙන දෙයක්. ඉතින් එහෙමනම් මොකටද බණ කියන්නේ? ඒක ඉබේම එනවනම් මොකටද බණ කියන්නේ? බණ කියන්නේ මෙච්චර තරම් සතුට වෙන්න පුළුවන් ගුණ තියෙදි මේ කෙලස් නිසා. කිලිස්සන ගතිය නිසා කුප්පන ගතිය නිසා පෘථක් යන ගතිය ඇවිල්ලා අර අච්චර ලස්සන සතුට මහා කරනවා. මකා දානවා. මෙන්න මේ කෙලසන ගතිය තමයි ලෝකේ ලෞකික ලෝකේ ඥාන කියලා කියන්නේ. ශිල්ප කියලා කියන්නේ. දැනුම කියලා කියන්නේ. පුළුවන්කාරකම් කියලා කියන්නේ. හැකියාවල් කියලා කියන්නේ මෙන්න මේ ද්වේෂ සහගත කෙලෙස් වලටයි. මේවා බහාට බුවට පස්සේ ලෝකෙට ඉතුරු වෙන්නේ සතර පමණයි. ඉතින් අපි හරිය බයයි මේ අපේ ළඟ තියෙන මේ පඬිතකම් අපේ ළඟ තියෙන දැනුම් අපේ ළඟ තියෙන පුළුවන්කාරකම් බහා තබන්න මොකද බහා තබා කොටම සාලුකම සතුට එනවා ඒතකොට එතනවා පින්කම් පාළු වුණා තනි වුණා මෙච්චර ආයාසයෙන් මෙච්චර ඕමනායෙන් එකතු කරගත්ත මේ දැනුම බහා තබන එක දැම්ම හරි නෑ කියලා ටිකක් මල්ලේ දාගෙන යනවා භවනා කළ සතුටින් හදනකොට ඒ සතුට ඒක සීලෙන් එන සතුටක් හෝ සමාධි භාවනාවෙන් එන සතුටක් නැත්නම් නිරාමයේ සතුටක් නැත්නම් විපස්සනාවේදී නේ අවේදිත සුඛයක් වෙන්න පුළුවන්. ඒ සුඛේ එනකොටම ඒක පූර්ණ ආරාධනාවක් කරනවා කරුණා කරලා. ඔය කරේ තියෙන පොතිය ඔය බුලුවන් කාර්කම් ඔය දැනුම, ඔය හැකියාවල්, ඔය පෙර පුරුදුෙන් ලැබිච්ච පෙරපින වාසනාගුණ සියරම බහතබඬ බහතබනකොට මෙන්න මේ සතුට ඉහවහ යනවා. නමුත් අපි කල්පනා කරනවා ගුරුවරයා නම් එහෙම කියයි බුදුහාමුදුරුවෝ එහෙම කියයි ඒ වුණාට කොච්චර කෙරුවක්වත් මට මෙතෙන් දෙනකම් උදව් කිරීම මගේ දැනුමනේ මගේ ඥානෙනේ මගේ ශිල්පනේ මම පෙර කළ කළා ලබාගත්ත මේ කුසල ශක්තියේ වාසනා ශක්තිය කියලා අර පොදිය බදා ගන්න. බඳා ගන්න ගන්න ගන්න කෙලෙසෙනවා. කිලිස්සන ගතිය එනවා අර සතුටට ඉස්මතු වී ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ සතුට ආධ්‍යාත්මික ගමන එන සතුට ආර්යයන් වහන්සේලාගේ සතුටක් වටේ දෝෂයක් නැහැ. ඒක ඇත්ත මොකද මේ දුක ගෙවම් කරන්න කරන්න කරන්න අර ස්වභාවික සතුට ස්වභාවික පිරිච්ච ගතිය ස්වභාවික සන්තුෂ්ටි කර ගතිය ස්වභාවික සම්පatti කර ගතිය ඉබේම පැතිරෙනවා. යෝගාවචරයයි කියලා කියන මනුස්සයා ළඟත් මේක තියෙන්න ඕනේ. මොකද යෝගාවචරයට හෙට්ටු කරන්න සිද්ධ වෙනවා. මාරු කරන්න සිද්ධ වෙනවා. මම මේ ආයාසයෙන් ඉගෙනගත්ත ලෞකික දැනුමයි මේ භාවනාවෙන් ලැබෙන මේ විමුක්ති සෝකයයි දෙක සමතුලිත කරන වෙලාවේදී මම ඡන්දෙ දෙන්නේ කාටද? මගේ ගඳ ගන්න, මගේ සුවඳ තියෙන, මගේ දැනුමට, මගේ ශිල්පයට, මගේ හැකියාවට, මගේ පෙරපිනටට ඒ නැත්නම් මේ නිකන් ඉඳලා ලැබෙන සතුටද කියලා බැලුවොත් ඒ මගේ කියන ගතියට ඡන්ද දෙන තාක්කල් උන්දට යෝගාවචරය කියලා කියන්න අමාරුයි. අනිකුත් ලකුණ වේරම කියන දෙයක් තියෙනවා. උන්දට නෙවෙයි මේ මේ යෝගාවචරය කියලා කියන්නේ ඒ පුද්ගල කියන්නේ භෝගාවචරය කියලා. ඒ පුද්ගල භෝගයට ආවචර වෙච්ච කෙනෙක්. යෝගාවචරය කියලා කියන්නේ භෝග පැත්ත භවභෝග පැත්ත පැත්තක තියලා අර ඉබේ පහළ වෙන සතුටට අනේ හොඳයි. අහෝ සුඛං. අහෝ සුඛං කියලා යනවනම් අනේ යෝගාවට. ඒක රහතන් වහන්සේගේ ගුණය ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒකට චන්දනීය ඒකට නැමියාවක්. ඒකට නතු භාවයක් දක්වනවනම් ඒ චිත්තක්ෂණේ යෝගාවචරයි. යම් වෙලාවක තමන්ගේ තර්ක තමන්ගේ ඥාන තමන්ගේ හැකියාව ඉදිරිපත් කරලා මේ සතුට පැත්තක තියලා ආමශේ පැත්තට හැරෙනවනම් භෝගාවචරයි. භෝගී පුද්ගලයෙක් වඩපත් වෙනවා. ඒ නිසා මේ සතුටෙන් නැත්නම් මේ සන්තුෂ්ඨක කියන ගුණයේ හැම චිත්තක්ෂණයක්ම එක්ක කළු පාට වෙලා එක්ක දුතු පාට වෙලා. මේකත් දැනුමක් නෙවෙයිද මේකත් භාවනාවට මොකටද උගන්වන්නේ කියන ප්‍රශ්නයක් එනවා. නමුත් මේක දැනගෙන හිටියොත් කල්යතෝ දැනගෙන හිටියොත් භාවනාවේ ජීවුණුව එන්න එන්න එන්න එන්න අපිට තියෙන්නේ ඉබේ ලැබෙන නොමිලේ ලැබෙන નિરાයාසයෙන් ලැබෙන මේ මේ අවේදිත සුඛයට ඉඩ දීලා අපේ බල පුළුවන් කාරකම් පැත්තක තියෙන එකයි කියලා දැනගෙන හිටියොත් ඒක යෝග ජීවිතේ බොහොම ලේසි. ඇසේ ඉස්සර සුරංගනා කතාවල් වල මේ දුර දිවිදේ දුර්ග වණ දුර්ග තලි කතර පව කරන්න ඉස්සලා යන්න වෙනවනම් කල්ලාතුම කියලා මෙන්න මේ අඟුරු කැල්ල වතුරලා දෙනවා මේක ඉනි ගහගෙන ඵලයන් මෙන්න මේ යන්ත්‍රය අරන් ඵලයන් කියලා මොකද හදිස්සියකදීමට පිහිට වෙයි කියලා සෑම දෙයකදී ඔය গুপ্ত මොන හරි දෙයක් අතේ තියෙන ගතියක් තියෙනවා. ඒ වගේ තමයි සර්වඥානසමේ ධර්මය අපේ අත දීලා තියෙන්නේ. භාවනා කළොත් ඒකාන්තයි ප්‍රතිඵල. ඒක වෙනවද කිසිම සැකයක් නැහැ. නමුත් සෑම සම්දිස්ථානයකදීම අඩු ගන්න දෙමංසලකට අපිපත් වෙනවා. මේ දෙමංසලෙන් එක පැත්තක් සංසාරට අදිනවා එක පැත්තක් විමුක්තියට අදිනවා. මේ විමුක්තියට අදින පැත්ත හැම වෙලාවෙම සන්තුෂ්කයි. හරිද සැහැල්ලුයි. හරීම විවෘතයි. හරීම විමුක්තිකාමී. නමුත් කල්පනාකාරයාට ඒක පේන්නේ පාවාදීමක්, නෝනිගල් වීමක්, Tamange ඔක්කොම එකේ කරගෙන ආපු දේවල් අතහැරීමෙන් හොරිතට වෙනවයි කියලා කතාවක් තියෙනවා. මේ දේශපාලන ජීවිතේ තියෙන හොරිකලයි කියලා. Tamange අයිති නැති පැත්තට ගිහිල්ලා උල්පන්තන් දීලා හොරිකර ගන්න කරනවා. භාවනාය ලැබෙනේ අමෘත ප්‍රතිඵලය ලැබෙනකොට අපි හොරිකඩ වෙන්නේ අන්නර කෙලෙස් නිසා ඒ නිසා කෙලෙස් වල ගතිය තමයි හොරිකඩ ගතිය. කොච්චර පිරිසිදු සන්තුෂ්ඨ විය යුතු දෙයක වුණත් සැක පහළ කරන්න පුළුවන්. නීවරණ පහළ කරගන්න පුළුවන්. ඒකෙන් මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඇති කරගෙන කෙලස ගන්න පුළුවන්. හැබැයි මේක තියෙන අනාත්ම ස්වરૂපය කියන්නේ අපි හදයේ සුළු ගතිය කියන්නේ එහෙම චිත්තක්ෂණයට පස්සේ ආයතන සතුටෙන් ඉන්නත් පුළුවන්. මේ සතුට මට මෙහෙම කෙනේකම් කෙරුවා මම ඉඳද්දී මේ ආමිෂ හොයන කියලා මාව අසන්න කෙරුවයි කියලා තරහ වෙලා යන්න ආත්මයක් සතුටක් නැහැ. නැවතත් අර සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම ඍජු වෙච්ච ගණ ආය සතුට චිත්තක්ෂණයක් දෙනවා අර ලෞකික කෙලේ කෙලස් ලෞකික ගති මේ තමන්ගේ ඥාන හැකියාව කුසලතා පෙරපින් සේරම ගසලා යන්න පුළුවන් එතෙදිත් ආයත් යෝගාවචක අවස්ථාවක් හම්බ වෙනවා අර යට යන්න යන කෙලස් බහිත ගතියට අපි ඡන්ද දෙනවද නැත්නම් මතුවෙන මේ සන්තුෂ්ක ගතියට ඡන්ද දෙනවා කියලා කවදා හෝ එහෙම කිහිලා ගිහිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා කවදා හෝ ආර්ය වංශේ නම් සන්තුෂ්ඨක වංශය. අත්ත කුසලේ නම් සන්තුෂ්ඨක කුසලය. එනිසා මම මේ සන්තුෂ්ටි භාවයේදී විමුක්ති භාවයේ ඡන්දෙන් තෝනෑ කියලා. ඒකත් ඇත්තටම කියනවා ස්වයංභූවම. තමන්ම ඒ වෙලාව මතක් කරගත්තොත් අකාලිකවම සතුට භාවයේ කියලා. බණහනකොට ඉතින් ඒකට අපි පෙරහුරුවක් ලබා ගන්නවා. කල්පනා ඥාන, චින්තාමය ඥාන වල කල්පනා කරලා බලනවා මේ කියන කතාව ඇත්තදෝ නැත්තදෝ කියන එක. නමුත් මේ දෙකෙන්ම වැඩක් නැහැ. භාවනා කියලා ගැස්ම හරි ගිහිල්ලා ආරමුණට මූණට මූණ දාලා ආරමුණත් හොඳටම ගෙවි ගිහිල්ලා නීවරණත් අව ඇවිල්ලා නැහැ. ආ නිවැරදි තත්ත්වයට ආවට පස්සේ මෙවැනි තත්ත්වයකදී මම සතුට වෙනවද? අසරණ වෙලා වටපිට බලනවාද මේ දෙකම හැමදාම අලුතෙන් එනවා ඉදිරියට. එනකොට මම මෙතෙන්දි සතුට වෙන්න ඕනේ මොකද අර මුණෙන් හිත පිට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ සති සමාධිය තියෙනවා. නීවරණ මොනක්වත් නැහැ. ලොකු ඉද පාඩුවක් තියෙනවා. මම මේකදී සතුටු වුණොත් ඒක තමයි ඒ යෝගාවචරයාගේ යෝගී භාවය. සලපාලු ගතිය, කසන්න ගතිය, බය ගතිය, නිසර නීරස ගතියක් ඇවිල්ලා ආපහු හැරෙනොත් ඒ කියන්නේ භෝගී භාවය. ඒ මේකට මේ සතුට කියන මේ සංකල්පේ තාම වටිනවා. ඉතින් මේක අපි මේ කෙලින්ම විපස්සනා භාවනාවට සම්බන්ධ කරගෙන ගත්තද සමත භාවනාවේ අර්පණ අවස්ථාවට ඉස්සෙල්ලා උපචාර අවස්ථාවේදී මෙතන හරියට හෙලෙත් ආඩු කරනවා. කරලා කරලා කරලා මේ කාමාවචරය නැත්තම් මේ කාම ලෝකේ අතහැරලා රූප ලෝකේ යන්න ඉස්සෙල්ලා හොඳටම මේ වගේ සම්මුඛ පරීක්ෂණයක් කරලා පාස් වෙච්ච කට්ටිය සමත් වෙච්ච කට්ටිය තමයි යාගත්තර දාන්නේ. ඒ විතරක් නෙවෙයි ඕනෙම ලෞකික විශේෂයකට ගත්තා ඒ සැක පහල කරන ඊර්ෂ්‍යාමසුකම් කරන ඇත්තෝ ඊටාමත්ම පෙරදිච්ච වැරදිච්ච පසුබාහන ජීවිත තමයි ගත කරන්නේ. ඕනෙම රාජ්‍ය නායකයෙක් ඕනම අලුත් දෙයක් නිෂ්පාදනය කරපු ඉතිහාසගත වෙච්ච කෙනෙක් බැලුවොත් ඒ පුද්ගලයා දන්නවා ඒ පුද්ගලයා පරාජිත බව පිළිඅරගෙන අසතුට ගෝ කරන තාකල් ජීවිතේ පරාදයි. මට දැන් තේරෙම ලැබිලා තියෙන දැන් හරි කියලා පිළිච්ච ගතිය ආපු ගමන්ම ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා මනුස්ස ජාතිය තුල මේ ලෝකේ භෞතික සම්පත්තිය තුල මේවනේ රහසක් තියෙනවා. එනිදි දැනගත යුතු රහසක් තියෙනවා. ජීවිතයට මොහොතට සිද්ධියට ප්‍රශ්නයට අපන්නකව මුහුණ දෙනවා නම් එළඹී හිටිනවා නම් ඒ පුද්ගලයා කවදාකවත් යට යන්නේ නැහැ පරදින්නේ නැහැ. පරදුනත් ඒක ඊගාදට ජය ගැනීමට පෙර පාඩමක් වෙයි. කුලී වෙලාවෝ මම දැන් අසරණයි මම පාපතරයි මම අස මේ ප්‍රෞකාරයි මේ සිද්ධිය හොඳ නැහැ මේක අහවලා කිව්වේ ආදි වශයෙන් අපි හිත යටපත් කරගෙන සතුට සංගව ගත්තොත් ඒකම තමයි අපිට සාපේ වෙන්නේ. ඒකම තමයි අපිට ක්ලේශය වෙන්නේ. ඒකම තමයි අපි විනාශ කරන්නේ. ඒ සමේ සන්තුෂ්ක ගුණය හරිම ලේසි තමන්න කල්යාණ මිත්‍යා තෝරනකොට. හැම වෙලාවෙම බලන්න ඕනේ මේ කල්යාණ මිත්‍යා සමග ඇසුරෙන් සතුට වෙනවා. අරගෙන භෝගී සතුට නෙවෙයි යෝගී සතුට වැඩෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඊතුරු වැඩ මොකක් කරන්නේ? මේ Brahmacharya ජීවිතය එතනින්ම සම්පූර්ණ වෙනවා. සීල 100ක්ම සම්පූර්ණ වෙනවා. හැම දකින්න මොහොතක් පාසම අප්‍රමාදී ගතියට එනවනම් අනේ හොඳයි අහෝසුකම් කියලා අපිට සතුට ඇති වෙනවනම් ඉතින් ඒක ටිකතෝම ආලෝකෙන් ආලෝකයට ගෙනියන ජීවිතයක් වඩපත් වෙනවා. සමුතර පුද්ගලික ඥාන නැත්නම් වෙන බල පුළුවන් කාරකම් ඉස්මතු කරගෙන ඒ සතුට මොහොත කෙලස ගන්නවනම් ඒක ඒ පුද්ගලයාටම අයිති වෙනවා. ඒකට චේතනා පහළ කර්මානුරූපව ඒ දුක් අඹුල් ප්‍රතිඵල ලැබේ. ලැබිච්ච පිළිච්ච සතුට සම්පත්‍ති කරගත්තට ඉන්න පුළුවන් නම් ඒක මොනම ආගමකවත් කුංචි කළා නම් කතා කරන්නේ විශේෂයෙන්ම ඒ ආගම් වල Taman කියනා වූ මේ වටිනා තත්ත්ව වලට ගිය සෑම කෙනාම කියා ගන්න බැරි තරම් මේ සතුට හදා බෙදා ගන්න කෙනෙක් නැතුව ගත කරනවා. මොකද ඒ තරම් පුතග්ජනයක් කරන්නේම හොයන්නේම කනගාටු වෙන්න සැක උපදවා ගන්න කාරණා ඔය ඔය ඒව තමයි පත්‍රවල ලියන්නේ. ඒව තමයි මේ රේඩියෝ වල කියන්නේ. ඒව තමයි මේ රූපවාහිනිය කියන්නේ. ඊට 99.99ක්ම තියෙන්නේ ඊර්ෂ්‍යාමසෝකම වගේ අනුන්ගේ දුක් අනුන්ගේ වැරදිච්ච තැන්. කෙලස්. ඉතින් මේවට උතුම් රසයක් තියෙනවා. තවසක් මේ කාලයක් හිටියා මේ උපාසක මහත්තයා කවුරුදු දෙක තුනක් දිගටම භාවනා කරා බද්ද පරියන්කෙන් පැය හතරක් විතර ඉන්න පුළුවන්. මේ හිටියා මේට උඟා උපාසක මහතුරු කල්යනකොට කල්යනකොට මොනවාරි කෙනෙක් එක්ක හිතමනාපයක් ඇති කරගන්න විවිධ ප්‍රශ්න ඇති කරගන්න. මේ උපාසක බොහෝ කාලයක් හිටියා කවදාකවත් ඒ තමයි මාතුපාම පිට යන්නේ මේ යෝගාචර කරුච්චරයන් සංඝයාට ගෞරව කරගෙන හිටියා. පස්සේ ඉතින් අර තමන්ගේ මෑණියන්ගේ අසනීපයක් නිසා කරන්න කෙනෙක් නැති නිසා මේ මහත්තයා ගෙදර ගියා. එතන ගිහලා කිව්වා මම මේ අම්මගේ අසනීපේ සුව වුණොත් හෝ අම්මගේ අභාවයෙන් පස්සේ මම දවසක එනවා කියලා. වරින් වර පහුගිය දවස්වල එන්න පුරුදු වෙලා හිටියා. ඒ ආවට පස්සේ මම ඔය කොහොමද ජීවිතේ ඉතින් සාමාන්‍ය සමායලක පොඩි මුදලයි තියෙන ඉන්න කාටට දුන්නොත් ඔය මුදල හොරකම් කරනවා. මම ඒක තියාගෙන ඒක පරිශාං කරන එකේ පොලියෙන් අම්මට උපස්ථාන කරනවා. හරිම ගුණයක් තියෙනවා. මම ළඟ ඉන්නකොට අම්මට ගුණයි. ඊට පස්සේ මම රටේ ලෝකේ රටේ ලෝකේ තත්ත්වන කතා කරන්න දෙයක් නෑ පුදුමාකාර ආර්ථික අහිමියක් තියෙන්නේ. මනස පුදුමාකාර අසන්තුෂ්ඨිකර තත්ත්වයක තියෙන්නේ. හැබැයි මේ කීයක් හරි දීලා කමන්නේ පත්‍රේ බැලුවොත් බත් කන්න ඕනේ නෑ ඒ තරම් දේවල් තියෙනවා බඩ පිනනකට හිතපේ. ඒකෙන් මිනිස්සු ජීවත් වෙනවා කියනවා. ඒ නිසාද මේ අසන්තුෂ්ඨිකර භාවයේ අසන්තුෂ්ටිය ආහාර කරගෙනයි මේ ජීවිතය ගත වෙන්නේ. ඇත්තම කියනවා නම් පැවිදි ජීවිතේ තුනත් ඒක ගා ගන්න බැරි කමක් නැහැ. මොකද නෙක්ඛම්ම සිත දෝමනසය කියලා එකක් තියෙනවා. ඕනේ නම් ඒක කලායක් දාගන්න මොකද දාගන්න පුළුවන්. නමුත් කිසිම තැනක සර්වඥන් වහන්සේ එහෙම දෙයක් අනුමත කරපු බවක් අනුමත කරන්න උත්සාහ කළ බවක් පේන්නේ හැම වෙලාවෙම මේ ලැබිච්ච සම්පත්‍තිකර తত্ত্বය දැකලා සතුටුමත් වෙන්න උන්වහන්සේ මේ ශාක්‍ය පුත්‍රයන්ට ශාක්‍ය සිංහ පැටවුන්ට ආර්දනා කළා තියෙනවා. නමුත් ඒ පැටව ඒ කියන දේ අහන්නේ නැතුව ඉතින් নানা ආකාරණා හොයාගෙන කනගාටු වුණාට ඉතින් සර්වඥාන්සේ මොනව කරන්නේ? සද්ධර්මයේ මොනව කරන්නේ? ආර්ය සංඝයාන්සලා මොනව කරන්නේ? මේ නිසා සර්වඥාන්සේ මේ බුද්ධ බුදුරජාණන් වහන්සේලාගේ ආචින්න ප්‍රතිපදාවක් වශයෙන් මේ කර්ණිමෙත සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා මේ සතුටු වීම සන්තුෂ්ක ගුණය රහතන් වහන්සේගේ ගුණයක් එහෙම නැත්නම් යෝගාවචරයක් විදිහින් වැඩි යතු ගුණයක් විදිහට. ඒ වගේම මේකට හොඳම සාක්ෂි නිදර්ශන මේ මේ සූත්‍රයක් වශයෙන් මගේ ප්‍රියමනාපට තියෙන මේ අරියවංශ සූත්‍ර දේශනාව. අරියවංශ සූත්‍ර දේශනාව පුදුමාකාර තෙද උපදවන්නේ මේ ප්‍රශ්නෙට පුදුමාකාර සාධනීය පිළිතුරක් සපේන සිංහලයට බොහෝමත්ම සිත්ගත් සූත්‍රයක් වෙලා තියෙනවා. මේක අශෝක ධර්මයේ අශෝක සෙල්ලිපි වල සඳහන් කරලා තියෙනවා මොනි සූත්‍රය, අලියවංශ සූත්‍රය, අලියවසා කියන ඒ බ්‍රාහ්මී අක්ෂර වලින් කීපයක් සූත්‍ර තෝරාගෙන තියෙනවා. ගීයන්ට පැවිද්දන්ට මේ ලැබිච්ච දේෙන් සතුටු වෙන්න බුදුහාමුදුරෝ දේශනා කරනද වටිනා ප්‍රතිපදාවක් විදිහට. ඒකයි ඉතර ලංකාවේ විශේෂයෙන්ම රුහුණු රට පාලන තන්ත්‍රයේ වැඩි ශක්තිය තියෙන හැම වෙලාවෙදීම ඒ රාජ්‍ය විසින් මේ ආදිවාස සූත්‍ර දේශනාවට විශාල රාජ්‍ය අනුග්‍රහය කරලා තියෙනවා. ගන් කවරුම් කරලා තියෙනවා ඒ ආදිවාස සූත්‍ර දේශනා කරන සංඝයා වහන්සේලාට ජීවපසෙන් සලසන. මාස තුනකට වරක් ඒ භූමියේ ඒ භවභෝග සම්පත් එකතු කරලා එදාට ආරියවංශ සූත්‍ර දේශනා පැවැත්විය යුතුයි කියලා සෙල්ලිපි කොටවල ඒ පිටි සකස් කරලා ඒ දේශනා කරන්නට මාලක හදලා සංඝයා වහන්සේලාපත් කරලා රජුරන් අනුග්‍රහ කරගෙන ගිය නිසා එදා මිනිසයෝ මේ ලැබෙච්ච පොළවෙන් ලැබිච්ච දේක් හොයාගෙන ගිහි වේවා පැවිදි වේවා මේ සිව්පසේ සම්බන්ධයෙන් සතුටින් ඒව නැත්තම් මේ ආර්ය වංශයේ ගැළපෙන තාලට ගත කරපු නිසා මේ මිනිසෙක ඔක්කොගෙම පොදු ගතියක් සංස්කෘතියක් හැඩයක් තිබිලා තියෙනවා සතුටින් ජීවත් වෙන්න. ඒක නිසා මේ ලංකාව වගේ රටකට ආපුවාම උගා ජීුණු රටවල මිනිස්සු කලවම් වෙලා යනවා අන්දමන්ද වෙලා යනවා මේ මිනිස්සු බඩටවත් නැතුණට කොයි වෙලාවෙ සතුටෙන් ගත කරනවා. මේ මිනිස්සු තමගේ ජීවිතය පිළිබඳ මේ රක්ෂණ සාහිත්‍ය අරගෙන ආණ්ඩුවෙන් පුළුවන් තරම් මේ විශ්වසනීය භාව තියාගෙන හැම සැප සම්පතක්ම තියාගෙන හිටියට කුදුම දුකකින් ගත කරන්නේ. අර බුදුමි මට උගන්වපු ස්වාමීන් වහන්සේ ඒ ඇමරිකාවට ගිය වෙලාවක ඒ ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවකට ඒක නෝන මහත්තයා නැගිටලා කිව්වලු උපහාංශයේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සත්තානං විසුද්ධිය අශෝක පරිද්දවාන සෝ මේ දුක්ඛ දෝමන සත්සංගමයි ආදී වශයෙන් සඳහන් කරනවා මේක නම් වෙන්න බෑ කියලා. මේ ජීවිතේ කවදාකවත් මේ ලෝකේ කවදාකවත් වෙන්න බෑ කියලා. ඉතින් ඒ මිනිස්යාට ඉඳදී ඇයි කියලා ඇහුවට පස්සේ කිව්වලු මේ ඇමරිකාව කියන රටේ ඒ සැප සම්පත් වලින් හැම ගෙදරකටම මෝටර රථයක් අවශ්‍යයි, සීතකරණයක් අවශ්‍යයි, මේ දුරකථනයක් අවශ්‍යයි, රූපවාහිනියක් අවශ්‍යයි. කාමර අධ්‍යාපත් මේ සීසාය වායු සමනය කරන්න ඕන සෑම කාර්යාලයක මේ පහසුකම් තියෙන්න ඕන කියලා අපි විශාල සටනක් කෙරුවේ ගන්න සංසාපින් දෙන්න ඇවිල්ලා තියෙනවා. හැම පුරවැසියෙකුටම මේ தත්ත දෙන්න මේ මිනිහට අපි ඇති කරගෙන තියෙනවා. නමුත් මේ ආකංෂන් කාමරුල හිතයට බඩ ගන්නවනේ ස්වාමීන් වහන්සේ. එන්න එන්න වැඩි ඉක්වල මේ බඩපපුව දන රෝගී. ඒක පුළුවන් ද කියලා ඔයාලා සත්‍යපට්ඨානය නතර කරා. මේ සේරම ඉල්ලපු දේවල් දුන්නට බඩ දනව පපුව දන රෝගේ නතර වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඒක සාමාන්‍ය නතර කරලා එනකම වාහනේ ඒ සංවිධානය කරපු මහත්යගේ වාහනේ ඇවිල්ලා තියෙන මේ සායුවට මතක් කරලා තියෙනවා මේ මේ මනුෂයාගේ කතාවක් වල බලන අච්චර තමන්ගේ ජීවිතය සියල්ලම නගා කරගෙන ඒ මනුෂයාට බඩ දැවිල්ලක් තියෙනවා. ඒක බේත් නැහැනේ කියනකොට අර මහත්තයා ඩ්‍රයිවර් මහත්තයා කියනවා වහන්ස තේමාත් ගන්න ඉරාට විතර නෙවෙයි අපිටත් ඔච්චර තමයි අපි කිව්වේ නතරට ඇමරිකාවේ ඉන්න ඔක්කොටම තියෙන ලෙඩක් කියලා. පුදුමාකාර දැවිල්ලක් පුදුමාකාර වෙහෙසක් හැම චිත්තක්ෂණයකම දානවා. බඩපොක්ක දෙක දානවා. ඊට පස්සේ ආයත කල්පනා වල උත්පචාන දේශනා කරලා තියෙන මේ പ്രേත පිසාච කියන ජාලය. ලෝක තත්ත්ව දෙක කොච්චර ගන්න තිබ්බත් තව කණ්ඩායසයි ඉවරයක් නැහැ. හැමදාම බඩගින්නේ හැමදාම විකාශාවේ ඉන්නේ. නිසා අපි වගේ උරුම රටේ ලංකාවට ගන්න පුළුවන්. ඇමරිකාව පේන්නේ දිව්‍ය ලෝකයක් වගේ. නමුත් ඒක පිසාච ප්‍රේත ලෝකයක්. සංതൃප්තිකර භාවයේ කෙලවරකටවත් ඇවිල්ලා නැහැ. මේ ලංකාව වගේ ඉන්න අපි කොස්කහකට පුදියන් හිටියා. අර වැටෙන වැලැහිඩියක ඇට ටික සම්බන්ධන කෑව කොච්චර සතුටින් ඉන්නවද ඒකට හේතුව මොකද මේ ආර්යවංශ සූත්‍ර දේශනා වගේ දේවල් වලින් අපේ සංස්කෘතිය හරියට පෝෂණය කරලා තියෙනවා බුදුහාමුදුරු ප්‍රධාන වුණාට ඒ රාජ්‍ය නායකය ඉතින් ඒකෙදි මුල ඉඳලා අගතෝම සඳහන් කරන්නේ භික්ෂුවක් සතු විය යුතු මේ සන්තෝෂක ගුණය ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ සන්තුෂක ගුණය එන්නේ යෝගී වීමෙන් නෙවෙයි භෝගී වීමෙන් කියලා එහෙම කෙනාට හොඳම වැඩේ තමයි ඇමරිකාවට යන්නේ. ඊළ කොහොම හරි කාට හරි වැඳලා ප්‍රවේශකම ගත්තොත් ඒ සියලු සම්පත්තිය මෙහි බලාපොරොත්තු ඉදවල සේරම හම්බ වෙනවා. ඇත්තම රස්සාවක් කරන්නේ නැත්නම් රජයෙන් ගෙවන ගාණ රස්සාවක් කරනවට වැඩිය වැඩි. විශේෂයෙන්ම මතක් කරනවා යම් භූමියක් ගොවිතැන්පත් කරන කෙනෙකුට රාජය කිව්වොත් මේ ඊට පස්ව වන්න එපයි කියලා ඒ මනුස්සයා භෝගේ වවලා ගන්නවට වැඩිය මිදලා රජය විසින් ඒ අක්කර ගන්න ගෙවනවා. ඉතින් ඒ නිසා අකමැති මොකද නිකන් ඉඳලා කන්න වෙනවට. එනිසා රජයට විරුද්ධව රණ්ඩු කරනවා. දැන් අපේ විදන් අපි වවන්න ඕන. නමුත් රජයෙන් කියනවා ඊට වැඩි. ඒ තරම් ශපතියේදී ඒ මිනිස්සුනේ තියෙන බඩ දන ගතිය. ඒ මොකද මේ සන්තුෂ්ක කියන ගුණේ දන්නේ නැහැ. දැනගන්න පදනමක් නැහැ. හොයන්නේම අර ශප සම්පත්. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා වුණත් යෝගාවචරය වුණත් මේ සිව්පසය පිළිබඳ සතුටු වීම කියන එක දන්නේ නැත්තම් ඉන්දිය සනීප කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි. බාහිර මොනම දෙයකින් අසනීප කරන්න බෑ. අත්‍යච්ඡතාවය කියන එක හෝ නැත්නම් අනුන් කෙරේ ඊර්ෂ්‍යාමාන ක්‍රෝධ ගති ඇති කරගත්තොත් ඉතින් මොකද කරන්නේ? යා කන්ඩිෂන් කරපු කාම කරලා හිතත් බඩ ගන්නවා. නැත්නම් ආරණ්‍ය වාසිය පැවිදිලා හිටිය ඉතින් ওই දැවිල්ල තියෙනවා. නිසා මේක යෝගාවචර ගුණයක් කියන්න පුළුවන් රහත් ගුණයක් කියන්න පුළුවන් නමුත් මම හිතන්නේ අද මේ පසුබිම සකස් කරගත්තට පස්සේ මේ ආර්යමන්ත සූත්‍ර දේශනාව ටිකක් සන්තෝෂයෙන් අහලා අපි ඒකෙන් මේ ලද දෙයින් සතුට වීම කියනවා. සන්තුෂ්ඨක ගුණය ඉදිරිපත් කරගන්න. කියන්නේ ඉස්සලා කායික වචනයක් කියන්නේ මොකද මේ සන්තුෂ්ඨ කියලා ගතියක් අපේ ජීවිතයේ බුද්ධ ආගමේ ආගමේ සඳහන් කරනවා වගේම අසන්තුෂ්ඨ කියන ගතියක් බුද්ධ ආගමේ අගය කරන බව මතක තියාගන්න. සන්තුත් අසන්තුත්ති අපපටිවාණී කියලා ගුණ දෙකක් සඳහන් කරනවා ඒ සංඝ ගුණ දෙකක්. සන්තුත්ති ගුණය සඳහන් කරනවා. ඒ නිසා මේක බේරන්න තියෙන්නේ මෙහෙමයි. ආමිෂයේ සම්බන්ධයෙන් සන්තුත්ති ගුණේ තියාගන්න ඕනේ. ලෝකෝත්තර ගුණ වෙනුවෙන් අසන්තුත්ති ගුණේ තියාගන්න. ලෝකෝත්තර ගුණ වශයෙන් අපි දැන් මේ ගමනේ ලෝකෝත්තර ගුණ සීලය දැන් රකින්න හොඳට කියලා තන්ත්‍රසේට නරකයි. සීල රකින්නයි සමාධිය තියෙන සමාධිය වඩන්න ඕනේ කියලා ඒක අසන්තුෂ්ටි භාවය ඇති කරන වහාම සමාධිය ලං කරන්නේ. සීල සමාධික ඇති කරගත්ත කෙනා මම දැන් බොහෝ දෙනා අතරින් දැන් ආමිෂී ඉක්මවලා නිර්ආමිෂ සැප විඳින කෙනෙක් කියලා සන්තුෂ්ටියටපත් වෙන්න හොඳ නැහැ. විපස්සනා වහාම ලං කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම වඩන්න. ඒ වඩාගත්ත කෙනා එතනින් නතර වෙන්නේ නැතුව විපස්සනා කෙලවරට ගියා මම දැන් අසවල් පන්ති නතර වෙනවා කියලා නතර වෙන්නේ නැතුව මාර්ගඵල ඥාන ලබා ගන්නවා. ඒ ලබා ගත්තට පස්සේ මම ඉතින් ආය අපායට යන්නේ නැහැ මම ඉතින් ස්ථාවරයි ස්ථාවරයි කියලා හිතා ගන්න නැතුව ඊගාට සකදාගාමි අනාගාමි අරියත් ආදී ඉහළ ඉහළ මාර්ග සඳහා සන්තුෂ්ඨීව අපරිවාණීව නැවත හැරලා බලන්න තියෙන ගුණයක් තියෙනවා. මොකද මේ ආරියවංශ සූත්‍ර දේශනා හෝ මෙතෙක් වේලා අපි ඉදිරිපත් කරගත්ත දේවල් ඉදිරිපත් කරන මේ ලෞකික සම්පatti නැත්නම් සිව්පසේට සම්බන්ධ සන්තුෂ්ටි භාවය. එනිසා මේ සන්තුෂ්ට අසන්තුෂ්ට දෙකම ගති ධර්මතා භාව ලක්ෂණ. ඒක පාවිච්චි කරන හැටි තමයි අපි මේ ධර්ම දේශනාවක් මාර්ගයෙන් ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් ලං කරගන්න හදන්නේ. එනිසා මේ ආරියවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ ලෞකික සම්පatti නැත්නම් සිව්පසේ වෙනුවේ සන්තුට්ටි ගුණය. ඒකත් තවත් දෙකට කඩලා පෙන්නන්න ඕනේ. තමන් සහ තමන් එක ජීවත් වෙන අනුන් කියන කතිය. තමන් ඊටාත්ම සන්තුෂ්ඨ ගුණයෙන් හිටියට අසල්ලාසිව අසන්තුෂ්ටි වුණායි කියලා ඒකට අසන්තුෂ්ටි වෙන්න යන නරක හදන්න යනටත් නරකයි. ඒක තමන්ගේ සන්තුෂ්ටිය කෙලසන ගතියක් වෙනවා. අපි දැනගන්න ඕනේ මේ ධර්මතාවයක් වෙන්නේ බුදුහාමුදුරුවෝ මෙච්චර කියන්නේ විසංග ගුණයක් වෙන්නේ මොකද මේ සන්තුෂ්ටි ගුණේ ගන්න අමාරුයි. ඒක කවදාකවත් අසන්තුෂ්ටිය තුලින් පහවා දෙන්න බෑ, පොවන්න බෑ. සන්තුෂ්ටිය තුලින් මේ යන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනට සන්තුෂ්ටියටපත් කරා නැත්නම් ඒ පුද්ගලයා කෙනේ අනුකම්පා කරනවා මිස ඒ මනුස්සයා පිටිපස්සෙන් කෙවිතක් තියාගෙන කලතලා සන්තුෂ්ටි වෙන සන්තුෂ්ටි වෙන කිව්වට හරියන්නේ නැහැ. ඒකට වෙන්නේ අර කෙවිත අතර ගත්ත මනුස්සයාගේ සතුට නැති වෙනවා. ඒකට වේලාවක් කලාවක් තියෙනවා. ධර්ම ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ තේරුම් ගත්ත කෙනා තේරුම් ගන්න ඕනේ ඒ කවුරු කොහොම අසන්තෘප්තිය ගත කළත් අපි බුද්ධ පුත්‍රව වෙන්න නම් බුදුහාමුදුරන්ගේ සුගත ගුණය අනුව යන්න නම් හිනාවේදී මේ ගමන යන්න නම් මේ සන්තුෂ්ටි ගුණය සෑම තැනකදීම ඇති කර ගන්න ඕනේ මේ ආරියවන් සූත්‍ර දේශනාව සඳහන් කරන යෝගාචර ජීවිතයකට මොනතරම් මේ ගුණය වටිනවද ඒකෙන් කොච්චරක් Tamanට මේ ගමනට යෝග ගමනට දිර දෙනවාද කියලා. චත්තාරෝ මේ භික්ඛවේ අරියවංශා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීයති නසංකේ යිස්සanti අපපතිකොට්ටා ගමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි මේ හතරක් වූ සතිපට්ඨාන දේශනා කරන්න ඉස්සලා සර්වචනාංශේ පද 9කින් මේ ආර්ය වංශයේ තියෙන ගුණ සඳහන් කරනවා. මේක සර්වචනාංශය අර හරි ගියාම ගාත්‍රයේ ගෙවකට කරන බිස්නස් එකක් වගේ. ප්‍රතිපත්තාන සූත්‍රය දේශනා කරන්න ඉස්සලා ಗುಣ 8ක් දේශනා කරනවා. අකන්නේ මේ මේ අධිවංශ සූත්‍රය දේශනා කරන ඉස්සලා ಗುಣ 9ක් අල්ලතුම කියනවා. අර තමන්ගේ වෙනද බාහන්න විකුණා ගන්න කරන පස්සේ හරි ගියාම කාලබල්ල සල්ලි දෙන්න කියලා කියන්නේ. අන්න ඒ ක්‍රමය තමයි මේක විකුණන්නේ. මොකද ඒ තරම්ම විශ්වාසයි. චත්තාරෝ මේ භික්කවේ අධිවංශ අග්ගඤ්ඤ මේක අග්‍රයි. වං සංඥා මේට වගේ 512000 පුදුරු දැකලා කිනාපු මේ වංශයට වැඩිය මානව ප්‍රජා මානව ඉතිහාස දන වෙන වංශයක් නැහැ. අග්ගඤ්ඤා වං සංඥා රත්යන් චිර රාත්‍රඥයි. බොහෝ කාලයක් අත්දකින්න ගත්තා. පුරාණ ඉතාමත්ම පැරණි. එනිසා අත්වරුදු සාමාන්‍ය කෙනෙක් වුණත් ඒ දරණ චිවර ඒ ගන්න පින්න පාතේ ඒ වාසය කරන සේනාසනේ, ඒ කිලම්පදයට අන්නර 512000 බුදුරන් වහන්සේලාගේ පැවතිච්චාකු පෝරාණ වංශානුගත දෙයක්. අසංකින්නා මේක මොන තාලකින් කවුරු කෙරුවත් සංකර කරන්නත් බෑ සංකීර්ණ කරන්නත් බෑ. මේ බම්බයක් විතර දිග ඊට පොඩ්ඩක් සෑත්තව මේ සිවුර යම්බ ක්‍රමයකට සංකර කරන්න. ඒ බුද්ධලෙකින් කියලා දෙන්න. ආර්ය ධඩය. මේක සරුවචන් වහන්සේ පණ උපදයක් නෙමෙයි ඊට ඉස්සෙල්ලා ඉන්න 512000 සරුවචන් වහන්සේලා විසින් අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා විදිහට ගෙනාවේ මේක සංකීර්ණ කරන්න බෑ කරන්නත් එපා එතකොට වෙන්නේ මොකද සිවුර සංකීර්ණ වීම කවදාකවත් වෙන්නේ ඒක කරන්න කිය එක නා කෙලෙසෙන සංකීලිසති කෙලෙසෙන ඒක නිසා මේක සංකීර්ණ කරන්න බෑ සංකර කරන්න බෑ මේක නවීකරණය කරන්න බෑ එහෙම නවීකරණය කරන්න ගිහිල්ලා පරිසං අඳපු ඇත්තෝ අදත් ඉන්නවා බුද්ධහගම් කියාගෙන. නමුත් යත්තන්දේකෙන් වෙලා කියන අවැඩ එයත්තන්ගේම අහපුවම තේරෙනවා. නිසා මේකට කෑලි අල්ලන්න යන්නත් එපා මේකෙන් කෑලි කපන්න යන්නත් එපා මේක සංකීර්ණ කරන්න බෑ. නසංකීර්ණ අසංකීර්ණ අසංකීර්ණ පුබ්බා අනලත් 12000 පුත්‍ර ජානවාසේ කාලේදී කවදාකවත් මේ සිව්පසේ සංකීර්ණ වෙලා නසංකීයති. දැනට සංකීර්ණ නැහැ. සංකීර්ණ කරපු යත් ඒ සංකීර්ණ වෙලා කියනවා. නසංකී ඉස්සන්ති. මෛත්‍රී මතු කුසින මෛත්‍රී බුදුහාමරගේ සාධනත් මේක වෙනස් කරන්න බෑ. ඒ මොකද ඒ බුදුහාමතුරු දාන එකක් නෙවෙයි. මේක ආර්ය වංශයේ හැටියක් තමයි සීබල පින්නපාත සේනාසන කිලම්පස කියන හතර සංකීර්ණ වුණා නම් ඒ පුද්ගලයා එතනින්ම කෙලසෙනවා. අපපති කුත්තා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි මේ සම්‍යක් දෘෂ්ටික ශාසනය විතරක් නෙවෙයි ඕනෑම ශාසනයක පඬිත බ්‍රාහ්මණෙක් සමනේ කියනවනම් මේකට නම් hina වෙන්නේ මේක කෙලරාන කතා කරන්නේ මේ පුංචි කළ කතා කරන්නේ ඊ තරම් තරණ වැඩ පිළිවෙල මෙන්න මේ විදිහේ හතරක් ලෝකේ තියෙනවා ඒ හතර මොනවද කතමාල් චත්තාරි සන්තුත්තෝ හෝති ඊතරීතර ජීවරේ ලද යම් සිවුරකින් සතුට වෙනවා ඒ කියන්නේ මේ සතුටෙන්ම සතුට වීමේ මාර්ගයෙන් අපි මේ ආර්ය වංශයේ සමාජිකත්වය ලබනවා. ඉතින් මේ ගානකොට දුපාස කාලේ මම මේ බණ ඇහුවේ අරත් හරි කන ගාට විතුණා මේක ශිවරන්ද පොයට විතරද කියලා. ඉතින් ආර්ය වංශ උත්සවය පැහැදිලිවම සඳහන් කරනවා විසින්දදි කියලා අඬලා පස්සේ ඒ සිල්ලුත් ඊ타මත්ම ඡාන් වෙද්දා ඡාන් ස්වરૂපය ඒ ස්කූපේ තමයි ඔය කොච්චර සංකීර්ණ රෙදි අඳපු කෙනාටත් වඩා සිල්වන්තයාට ඒ සිල්වන්තකමේ ලැබෙන සතුට කවමදාකවත් කියන්න බෑ. කවදාකවත් විඳින්න බෑ, පෙන්ලා දෙන්න බෑ. ඒ වගේම රජගෙදරට යන්න බෑ. කිසිම කරදරයක් නැතුව මෙතේ මේකෙන් යන්න පුළුවන්. වෙන ඕන තැනකට ගියොත් මේක කාගවත් තීලුවට හිනාට ලක් වෙන්නේ. අනික ඇඳුම් වගේ නෙවෙයි. ආනි වගේ ගිහි පැවිදි කාට උනත් සන්තුෂ්ටෝ හෝති ඊතර ඊතර ජීවරේන සංඝහරණ ලැබයන් සිසුරකින් සිසුරකින් සතුට වෙන ගතිය. ඒක නිසා අනිත්යෙන් වල නම් ලැබිච්ච දේ සතුට වෙනවයි කියලා කියන්නේ දුප්පත්කමයි නැතිකම දැගෑගතිය. මේ ආර්ය වංශේ ලද දේ සතුට වෙනවයි කියලා කියවන උත්කෘෂ්ඨම ක්‍රමය. ඒකත් කවුරුත් විසින් විෂකරන ලද්දක් වුණා නම් අස්කොඩේ නමන ලද්දක් අසකොඩේ නමන ලද්දක් වුණා නම් නරාවලක දාලා තිබුණ දෙයක් තිබුණා නම් තවත් වටිනා කම වැඩි. කරුවචනන්සට පුණ්‍ය නම් 16 ඔතල විසි කරපු කාංශකුල රෙදිකැල ගන්නකොට ඒ රෙදිකැල තුළ තිබක් ප්‍රමණය ඒ කියන්නේ ලාස් කීපයක් විතර ප්‍රමණය පණුව හිටියා. ඊට පස්සේ ඒ රෙදිකැල කඩාවට අන ගිහිල්ලා කලන වතුරක හත් දවසක් බඳලා කියලෙවලා ඒක ගොඩ අරගෙන ඒකෙන් තමයි Taman නාස්ගේ සුඛ හදාගත්තේ. ඒක සාමාන්‍ය මේ වෙන කෙනෙකුට කිව්වනම් ගෙදරකට වැද්දාගන්නේ නැහැ මේ තරම් තුච්ච මේ තරම් නිහින වැඩක් කරයි කියලා. නමුත් ਸਰවඥාන්සේ ගුණේ දිහා බලනකොට ඒක ඉතාමත්ම උත්කෘෂ්ඨ ගතිය. ඊට පස්සේ ඒක ඇඳගෙන බ්‍රහ්ම ලෝකයට යනවා රජමාලිගාවට යනවා ඕන තැනකට යනවා මේක පාසකූල සිවුරක් වීම උන්වහන්සේ විශේෂ නම්බුවක් සන්තුෂ්ටෝ හෝති නැතිබරි කමක් නෙමෙයි මෙතන තියෙන්නේ සතුට ගතියක්. මේන්න මේ සන්තුෂ්ත ගතිය ආර්යවන් සුත්තදා පුරාම පැතිරෙන තේමාව ගතිය. සන්තුෂ්ඨෝති ඉතරීතර චීවරේන ඉතිත ඉතරීතර චීවර සන්තුෂ්ත්‍යාච වන්නවාදී. ඒ විතරක් නෙමෙයි මේ ලදයන් සිවුරකින් සතුට වෙන ගතියේ ಗುಣ කියන ගතියක් තියෙනවා. තව කෙනෙක් එහෙම හඳගෙන ඉන්නවා දකින්නකොට බොහෝම හොඳයි. එහෙම තමයි මේ සිවුර ඇඳ ගන්න ඕනේ. මේකෙන් කෙලෙස් කපන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ සිවුර පාටකටවත් වර්ණයකටවත් තව කෙනෙක් හිත ගන්නවත් නෙවෙයි කෙලෙස් කපන්න තියෙන කියලා ඒ වර්ණවාදී මේ සිවුරකින් තදයන් සිවුරකින් සැනසෙන ගතිය ගුණගතා කරන ගතිය. මේකත් අර අධ්‍යත්ත බහිදවයෙන් තේරුම් ගැනීමදී ඉතාම අවශ්‍ය කරනවා ඒ තමන් ගුණ දන්නවා විතරක් නෙවෙයි අලද්දාතේ චීවරං ද පරිතස්සති යම් චීවරක් තමයි මට චැලෙන්ජර් චීවරක් ඕන වුණා හරි කි නෑ දැන් දැන් මාකට් එක හඳුන්වන වැදගත්ම චීවර තමයි චැලෙන්ජර් චීවර ඒ දවස්වල ලියුම් එන ආදීයට චැලෙන්ජර් චීවරට වස් මේ මේ සීලේ පූජා කරන අපි අඩු කරලා දෙනවා ගාන කියලා බිස්නස් වල තමයි කරනවා ඊවෙන චීවරක් අපි බලාපොරොත්තු වෙන ලැබුණේ නෑ ඒක කනගාට වෙන දෙයක් අලද්දාතේ චීවරන පරිතස්සති තැවෙන්නේ නෑ ලද්දාච චීවර අගතිතෝ අමුචිතෝ අනාචාවන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණඤ්ඤෝ පරිගුඤ්ජති. තම හිතව දෙහ ලැබුණයි කියලා හිතමු. අනිත් ඒක අල්ල බදා ගන්න යන්නේ. මේ මගේ පිනට ලැබුණේ අනිත් කට්ටිය බොහොම කේන්ද්‍රී කාලා හඬලා තමයි සිවුරක් හදාගන්නේ. මට සිවුරක් හම්බුණා කියලා ඒකට දැඩිශේ බැඳෙන්නේ. අමුචිතෝ ඒක නිසා ඒකෙන් මිදුණා වූ හිතකින් යුක්ත ඒක පාවිච්චි කරනවා. අගතිතෝ අමුචිතෝ අනාචාපන්නෝ ඒක ආකතිතෝ අමිතිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ. ඒක ලැබුණට පස්සේ මේක නියම ක්‍රමෙන් පාවිච්චි කරේ නැත්නම් ක්ෂණ සම්පත්තියේ ඉක්ම වුත් මේ සිවුරක් ඇඳගෙන අනුගේ සිවුරක් ගන්න අරකට හිතුවොත් සමහර සිවුරක් හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වුණොත් ඒකට හම්බෙන ආදීනව පුංචි නෑ. සාමාන්‍ය කී අඳුමක් අඳගෙන අනුගේ අඳුන් එක කල්පනාවට වඩා ඉතාමත්ම තුච්චයි නිහිනයි මේ සිවුරක් අඳගෙන මේ වැඩේ කරන්නේ. නිස්සරණ පඤ්ඤෝ. මේක තියෙන්නේ කෙලස් කපන්ටයි කියලා. ඒ අගතිත අමුචිත අනච්ඡාපන්න මේ ගුණවලින් යුක්තව තමයි මේ සිවුර පාවිච්චි කරන්නේ. සායජපන චීවර සන්තුත්‍යාච ඒ චීවර සන්තුෂ්ටිය ඇති කෙනාට කවදාකවත් අනේසං අපපති රූපං අපපජ්ජති. කවදාකවත් නොමගින් චීවර හොයන්න යන්නේ නැහැ. සංඥාට ප්‍රතිරූප නවේන ක්‍රමයකින් චීවරක් හොයන්න යන්නේ නැහැ. ඉල්ලා හිටින්නේ නැහැ. අනේසනම් අපච්ච රූපං ආපච්චති. මේ විදිහට මේ සිවුරු පිළිබඳව සන්තෝෂයෙන් යුක්තව ගත කරන කෙනා ඒ අනසෝ අනච්ඡාපන්නෝ ආදීනව අනලස් වෙන්න ඕනේ ඒ සිවුරු කර්මාන්ත පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා සිවුරක් කිරිච්චා මේක මහ ගන්න හැටි අණ්ඩයක් කියලා මහ ගන්න හැටි අනලස් වෙන්න ඕනේ ඒ කියන්නේ කම්මැලි වෙන්න නරකයි ඒ වගේම මේ ප්‍රතිසිත ගුණේ තියෙන්න ඕනේ සම්පජානකාරී වෙන්න ඕන. ආන්නේ විදිහට සූර කර්මාන්ත පිළිබඳ ගෙත්තම් පන්නන් වැඩ පිළිබඳ හොඳ දක්ෂකමක් හැම භික්ෂුවක් විසීම තියෙන්න ඕන. ආන්නේ වෙච්චාම තමයි පිරිචිගතයක් එනවා. මහානකමේ පිරිචිගතයක් එනවා. සූර පිළිබඳව මට කාටවත් අත පාන්න ඕන කමක් නැහැ. ඒ සෝම් කොතක හෝ ආලදාපු ජීවිතදී කැලලක හෝ අරගෙන ඇවිල්ලා වැඩේ කරගන්න හැටි දාන්න. ඒ විතරක් නෙවෙයි යම් ආධාරයකින් තමයි පෙරකල පින් නිසා ගෘහපතියෙක් හෝ වෙන කෙනෙක් ඇවිල්ලා සිවුරු පාමුල කියලා පූජා කෙරුවනේ ඒක හරිට වැඩිය ලේසි තමයි. නමුත් ඒක පිළිබඳවත් මානාතිමාන ඇති කරගන්නේ අනවශ්‍ය කතා කරන්නේ මේක මේ පෙරකල පිනක් ලැබුණා මේකෙත් වැඩි ගන්න තියෙන මෙච්චරයි කියලා මේ හරිවන් සූත්‍ර දේශනාවේ තේමාව සතුටු වෙන ගතියට හේතු වෙන ගතිය පෙන්වන්නේ පරෝජනේ සරකලා කියන පොදු වචන. සිවුලේ පරෝජනේ මොකද්ද? මේ පිළිවසා ගණ්ඩායි මේ ලැජ්ජා ස්ථාන වසා ගන්නයි මැසිමතුරුන්ගෙන් වෙන් කරන්නයි හැර වෙන දෙයක් නැහැ. ඒකට මේ පාස්පෝර්ට් සිවුරක් ලැබෙනවා හොඳයි. ගබඩාවෙන් ලැබෙනවා නම් හොඳයි. වෙන කොහෙන් ලැබුණත් සිවුර පිළිබඳ මෙන්න මේ ගතිය තියෙනවා නම් ඒ පුද්ගලයාට සිවුරු વિશેයි. අන්ත මේ අඳුන් විලාසිතා વિશેයි 125 ප්‍රශ්නයි. අද ලංකාවේ ආර්ථිකයේ වැඩිම ආදායම ලැබෙන්නේ ඇඳුම් මැීමෙන්. කිසිම හරයක් නැති වැඩක් කිසිම මූලික නිෂ්පාදනයක් ලංකාවේ නැහැ. ක්‍රෙඩි ගෝවින්දෝ කියනවා මහල විකුණනවා. මේ ඇඳුම් වස්ත්‍ර ගැන බටහිර දාර්ශනිකයෝ මතක් කරලා තිනවා. මේක කොච්චර තුච්චද කියනවනම් මොස්තරේ කිසිම මොස්තරයක් මාතායකට වැඩි හිටින්නේ නැහැ කියනවා. අර මේ වැඩ කරන ඊට මාත් එක්ක මතක් කරා. ඒ මනුස්සයා දැන් යක් වෙන්නේ මේ විස්රාම වැටුනේ ඉතින් යම් දවසක මොස්තරයක් ආවොත් ඒ මොහොතේ ගෙනත් දෙනකම් ඒ තමන්ගේ දූ දරුවෝ කැම ගන්නතු වර්ධනය කරනවලු මට මේ මොහොතේ ඇඳුම ඕනයි. ඉතින් ඉක්මනටම ගිහිල්ලා අර කොහොම හරි කරලා ගණන් ගැට ගහලා අර පැන්සොම් පඩියේ ඒක ගෙනත් දුන්නාට පස්සේ පරණේවට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒක වලන් පල්ලන්න ගන්නවා. අතපියන් දර ගන්නවා. ඒ මොකද හේතුව ඒක මොහොතේ පරණ වෙලා. ආ නොයි තරමටම කිච්ච වෙලා තියෙන මේ අඳුම දිශේ. ඒ වගේම ඉස්තර තිබුණ ඇඳුම් විලිවා ගන්න දැන් පෙන්වන්නේ අදන්නේ මොනවද? ඒ ලැජ්ජා ස්ථාන මවාපාණ්ඩයි. ඇඳුම් දක්වලා දෙන්නේ. ඒ නිසා භෝගී පැත්තට මේ ඇඳුම පාවිච්චි කරන හැටි, යෝගී පැත්තට පාවිච්චි කරන හැටි බැලුවොත් එහෙම මේ සිවුර පිළිබඳව මේ සන්තුෂ්ඨ භාවය යෝගාචරයේකට කිලෝරක් කරන්න බැරි සතුටක් තියෙනවා. ඒ වගේම පින්න පාතේ ගෙන්ගෙට හිඟා ලැබෙන පින්න පාතේ. ඒ වගේම සීනාසනයේ තමන්ගේ විවේක ස්ථානේ පරිසල්ලාණය හදා භාවිතා කරන එක දාදයන් සතුට දෙයි දෙකේ සතුට වෙනා මිස පොඩ්ඩක් හරි මේක මෙන්න මෙහෙම වුණොත් තමයි මෙහෙම කළොත් හොඳයි කියලා පටන් ගත්තොත් මේ කවදාකවත් කියලා වැඩක් නැහැ. මොකද ගියක් කියවහම ගෙදරට වැඩ තියෙනවා. මේ වැඩ සම්බන්ධ එකක හෝ අඩුපාඩුවක් දැක්කොත් නැත්නම් අඩුපාඩුවක් පිළිබඳ හිතනරක් කරගත්තොත් කවදාකවත් ස්පාසාවක් නෑ. ඒකෙන් අදහස් කරන්නේ මේ කුටි අමතක කරලා දාලා පැත්තක දාන කෙනෙක් නෙවෙයි. ඒකේ නඩත්තුව වෙනස අපි වගේ කියන්න ඕනේ. මොකද මේකේ රාතන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා අවුරුදු 30 ගණනක් භාවනා කරපොතෙන් මතරත් කොච්චර කල්යයි දන්නේ නැහැ. ජීවිතයෙන් වටන කාටවත් මේක ඉඳ තියෙන්නේ. ඒක හතර තන තල කියා ගන්නවා. නමුත් මේකේ අර විදියට සතුට නැති කර ගන්න නරකයි. ඒ වගේම ගිලම්පසක් ලැබිච්චාම ඒ ගිලම්පස මේ රෝගයට සුවයක් මිස නැත්නම් වෙන කර්මාන්තයක් නැහැ. වෙන මොකකින්වත් අපි ඒ ගැන බැලලා ගත කරන්න ඕනේ. ආන්න ওই විදිහට චිවර පින්න පාද සේනාසන කියන තුනයි මේ ආරිවන් සූත්‍රයේ සඳහන් කරන්නේ. ඊළඟ පදත් ඔය ආහාරයටම දාලා තමයි සඳහන් කරන්නේ. එන්නේ එහෙව් කෙනාට භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහානා රාමෝ හෝති පහාන රතෝ ඒ මනුෂයාට භාවනා පිළිබඳව රාමයක් රතියක් පාර වෙනවා ප්‍රහාණය පිළිබඳ රතියක් පාර වෙනවා අර තුනෙන් එකක හෝ කොත්තනක හෝ පටලැවිල්ලක් ඇති වුණොත් සංකර භාවයක් ඇතුවොත් සම්පූර්ණ භාවනාව ආමතාවෙ නැති වෙනවා. භාවනාව ආමතාවට පිළිලයක් බවට පත් වෙනවා. ඒක නිසා අර මුලින් කාරණා තුන සඳහන් කරන්නේ සිවුර පිළිබඳ උපදින කෙලෙස්, සීනාසනය පිළිබඳ උපදින කෙලෙස්, පින්නපාත පිළිබඳ උපදින කෙලෙස් පිළිබඳව හොඳට දැනගෙන ලබතෙන් සතුට වීම කියන කාරණාව දැනගත්තා නම් ඒ පුද්ගලයාට දවස සම්පූර්ණයෙන් භාවනාරාමතාවයට ඉතුරු වෙනවා. භාවනාරතියට පහනාරාමතාවයට ඉතුරු වෙනවා ප්‍රහාණයට ප්‍රහාණ රතියට. භාවනාරාමතාවේ භාවනාරතිය, පහනාරාමතාවේ භාවනාරතිය නේවත් උක්කං සේති නොකරම් වම් මේති. අනේ මට මේ සිවුරෙන් පින්න පාතේ සේනාසනේ මොනවාක්වත් කරදරයක් නැති නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් මට භාවනා කරන්න පුළුවන් කියලා කවදාකවත් අනුන් කෙනෙක් පාක් කරලා හලකන්න එපා කියලා තියෙනවා. ඒ පුත්කලයා මේ අනේ සිවුරසල් ළඟන සිවුරත් එක්ක හරියට පැවෙනවා. නැත්තම් අනුන්ගේ සිවුරු බලලා පැවෙනවා. ඒව නැත්තම් සේනාසන නිසා පැවෙනවා. පින්න පාතේ නිසා පැවෙනවයි කියලා කවදාකවත් අනුන් පාක් කරලා හලකන්න එපා කියලා. ඒකත් Tamange සතුට නැති වෙන්න හේතු වෙනවා. ඒව අත්ුක්කංසේ දිනෝ පරම්වම්බේති. සෝයි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඒ ඒ චීවර පින්නපාත සේනාසන පිළිබඳව සන්තුෂ්ටිව ප්‍රෝජනසකලා කටයුතු කරන ඔහු තමන්ගේ භාවනාරාමේතාවයේ පිළිබඳව අනලස් වෙනවා. මේ හැමදාම මේක නඩත්තු කරන්න ඕනේ. චීවරෙන් එන ප්‍රශ්න ඔක්කොම ගොඩින් මත අර ගන්න. සේනාසන පින්නපාත ඊට පස්සේ භාවනාරාමතාවයේ ආවට පස්සේ අනලස් වේ කටයුතු කරනකොට දක්ෂෝ දක්ෂ වෙන්න ඕන. මොකක්ද දක්ෂකම? අනුන්ට මේක නෑයි කියලා තමන් කනගාට වෙන්නත් එපා. තමන්ට මේක තියෙනවායි කියලා මත් අතිමාන ඇති කරගන්නත් එපා. අනලස් වෙන්න ඕන. ටිකටම මේක නඩත්තු වෙන්න ඕන. නැත්නම් මේ ආර්ය වංශය අපේ රැකෙන්න ඕනේ. ප්‍රතිශතෝ. නිතරම සීටි දෙකකින් යුක්තව කටයුතු කරන්න සෝහිතත් දක්වෝ අනලසෝ සම්පජාන සම්පජානකාරී වෙන්න ඕනේ. ආන්න එහෙම චීවර පින්නපාත තේනාසන කියන මේ තුනේ සන්තුෂ්ඨිකව එහෙම නැත්නම් කියනවා භෝජනේ සලකලා කටයුතු කරන ගමන් සමන්ගේ භාවනාරාමයට භාවනාරාජයට ඇහිලා කටයුතු කරනවා නම් මේක ඉතින් දේවනකක් කියලා තියෙන බණ. නමුත් මේ තුන සම්බන්ධව මතක් කරන සර්වඥා සඳහන් කරනවා පුරත්ති මාධිකාදී සායචේපි භික්කවේ විහෙරති ස්වේව අර්ථින් සාතින තං අර්ථිතාති. ඒ භික්ෂුව ලෝකයේ දකුණු දිග කෙළවරේ දකුණු දකුණු ද්‍රවයේ වාසය කරත් ਉਹ කවදාකවත් ඔහුට අර්ථයෙන් හානියක් වෙන්නේ නැහැ. ඔහු අර්ථයේ මැඩලා. අර්ථය කියන්නේ කාම රතිය. භාවනා අර්ථය. කවදාක භාවනායි පාවෙන්නේ. කවදාකවත් මේ ආර්යවංශ සූත්‍රය කටයුතු කර නැත්නම් එපා වෙන්නේ. ඒ පුද්ගලයා ඒ අර්ථය මැඩලා මිසක් අර්ථයට බැරි වෙනවා මේ පුද්ගලයා මැඩලා. පුරත්‍යමාචේ පිටිඨාය විරති උත්තරාචේ පිටිසාර වේරති පච්චිමාචේ පිටිසාර වේරති සංකිස හේතු ඒ ඒ විදිහට උපදින උපදින අර්ථය මැඩ ගන්නට හේතු මොකද මේ පුද්ගලයා තාම දීර්ඝත්වයකටපත් වෙනවා අර රහතන් වහන්සේලා කරන වැඩ විසාම සතුටේ ප්‍රෝජන සරකලා කටයුතු කරන්න ගිය නිසා ඒ නිසා එවැනි පුද්ගලයෙක් හිත මොනම තාලකින්වත් මැඩලන්න බෑ කියලා කියනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන ටික බැලුවොත් ප්‍රශ්නේ තියෙන්නේ මධිකම නෙමෙයි වැඩිකම. ඇතුළත ප්‍රශ්නකුත් නෙවෙයි අපිට තියෙන්නේ අනුන් සමග සංසන්දනයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේක ඇදගෙන නාන නෑමක් මේකේ තියෙන්නේ. ඉල්ලගෙන කන කෑමක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපිට ලැබිච්ච ප්‍රමාණය පිළිබඳ සතුටු වීමේ පාඩම දන්නවනම් ඊට ආ ඉඳලම සාක්ෂ්‍ය සිංහ ස්වරූපයක් කියලා. අපි හිතන මේ සතුටු වෙච්චාම නෝන්ජල්කම බයඅඩුකමක් වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි භාවනා පිළිබඳ වගේම ජීවිතයේ එදිනදා සතුට පිළිබඳ පුදුමාකාර සාක්ෂි සිංහ ස්වරූපයක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ සන්තුෂ්ක කියන ගුණේ නැත්තම් ඉතින් කියන්න තියෙන ඉතින් කනගාටු කියන එක තමයි. ඒ තරමටම මිච්ඡර ලැබිච්ච සෑම සම්පත්තියක්ම මේකෙන් අකම කරනවා. නමුත් ඒක හුතු චෛතසිකයක් විතරයි. සමහර සාජේම සන්තුෂ්ටිකයි, සමහර සාජේම අසන්තුෂ්ටිකයි. නමුත් මේකෙන් සන්තුෂ්ටිකයන් තමයි පෞෂත්වයේ පිටාන. ඒයන් තමයි මේ කමන තියෙන්නේ. අසන්තුෂ්ටිකයන් හිතා ගන්න ඕනේ. මේ අත්තු කුසලයේ හදනවනම් මේ සන්තුතිය ගුණය කියලා තේරුම් අරගෙන මේ කෙලෙස් ගතිය ප්‍රහාණය කරලා අනුන්ගේ තමන්ගේ වැරදි පැත්තක දාලා සිව්පසේ පිළිමත සංකීර්ණතාව පැත්තකට දාලා ලැබුණා වූ දෙයින් සතුට වෙන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම දවසින් දවස දවසින් දවස නිදහසකට ආලෝකයට තමයි ගමන් කරන්නේ බුද්ධ ආදී උත්තරමෙන් වහන්සලා දිහාවට අනිත් පැත්තට යන්න ගත්තොත් ඉතින් කොච්චර දෙයක් දුන්නා අර අමුඹ කන්නා වාගේ අඹුල පැත්ත කාලා දත් ඉරි වට ගන්නවා වගේ මේ පුතියට ගොඩක් කලින් එනිසා අපේ ජීවිතවල තියෙන මේ දෙක කලවම එන නිසා අපිට අවස්ථාව තියෙනවා. මේ සතුටු වෙච්ච අවස්ථාවේදී තියෙන පහසුවක් අසතුටු වෙච්ච අවස්ථාවල තියෙන වෙහෙසකර තත්ත්වයක් දැකලා මේ සතුට බුද්ධ ආදී උත්සවෙන් අහලා අගය කරලා තියෙනවා. ඒක සතුට විඳින්න එක අසාධාරණයක් නෑ. අනාදී ගතියක් නෑ. ඒ ලැබෙන මේ භාවනා රාමතාවේ ජීවම කරන්නම් ඇතුළත සතුට ඇති කරගන්න ඕනේ. ඒ නිසා යෝගාවචරය දිහා බලනකොට සමන්තවත් දැනගන්න පුළුවන් අනුන්ටත් දැනගන්න පුළුවන් ලදලද චිත්තක්ෂණේ එළඹ සිටි මොහොතේ ගන්න නම් එළඹ සිටි මොහොතේ එළඹ හිටින්න ඉතාමත්ම සතුටුපතියක් තියෙනවා. ඒක සන්තුෂ්ටි කරගතිය සම්පatti කරගතිය. ඒ නිසා අත්ත්ව කුසලිය සඳහා හෝ බාහිරේ අනුන්ගේ සුභසිද්ධිය සඳහා හෝ නැත්නම් පුදුවේ කතා කරන මේ මෛත්‍රී සංකල්පයේ කියන පරසත්තාන හිත භාව ලක්ෂණයේ ඉඳලා ඒ පුද්ගලයා ඇතුළත තියෙන සතුට වෙච්ච කෙනෙක් වෙන්න ඕන. ඒක වහලා කියන්න බෑ. ඒකට අනිවාර්යෙන් පිටසත්යේ සතුට තියෙනවා. ඒ පුද්ගලයාට තමයි දියුණුව කියන්නේ. නිසා අත්කිලමතාණ යෝග, ආනුස කල්ලිකාණ යෝග දෙක මැදින් යන ගමනදී සතුට අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ ප්‍රීති ප්‍රමෝදය තුළ තමයි ධ්‍යාන ලබාවන ලැබෙන්නේ මේ ප්‍රීති ප්‍රමෝදය තුළ පමණයි මාර්ගඵල නාම සාක්ෂාත් වෙන්නේ. නැත්නම් ඉතින් එතන එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ කාරණා අනුව අපිට සතුට වෙන්න තියෙන කාරණා හොඳටම සංසුප්ති කරයි. අපිට තියෙන එක පිළිබඳව ප්‍රෝජනේ සලකලා වැඩ කරලා සතුට වෙච්ච උතුමන් වහන්සේලාගේ ආදර්ශ අරගෙන අපේ ජීවිතයේ සතුට පැති තව සතුට පැතිත් එක්ක මණිකෙන් මණිකට යා කරන්න වගේ පහනින් පහනපත්තු කරන්න වගේ ඉදිරියට ගමන් කළොත් ඒකාන්තයෙන්ම අත්තු කුසලේ සාදා ගන්න පුළුවන් වෙනවා කියලා අදහස ඉදිරිපත් කරගන්න. අද අපි මේ වෙනකොට විනාඩියකට වමන කාලයක් ගත කරලා තියෙනවා. ඒ නිසා මේ හටගන්න වස් කාලේ මේ කාරණා කාරණා එකතු කරලා තමන්ගේ ජීවිතේ තව තවත් ඒ પરමාර්ථයට ඍජු කෙටි යෝගී ගමනක් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු සාරාජනම්මේ සම්බ සම්පුඤ්ඤ සම්පදං සම්පේ දුක්ඛානුසන්තු සම්ප සම්පත්‍ති සිද්ධා යතාදාචරමි සබ්බ සම්පුඤ්ඤ සංකතං සච්චේ සත්තාන සබ්බ සම්ප්‍රති සිද්ධා ආතත්තාචි මුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං මනෝදිත්තා චිරක්ඛන්තු සාසනං ආකාසත්තාය මුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං මනෝදිත්වා චිරක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමහිච්චිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා හෝතු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හෝතු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හෝතු ඥාතියෝ නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදන ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you.